Uh, now going to the Singlish medium. Uh, ගරු ස්වාමීන් වහන්සේ ditthිය ඍජු කිරීම යන්න පැහැදිලි කර දෙමින් කරනා ඉල්ලා සිටීමේ චපල බව නැති කිරීමට කියන ඍජු කරනවා. චපල වංක කැත ඇද ගේවලට කියනවා මේ ඍජු නැහැ කියලා. ඒ නිසා අපේ දෘෂ්ටිය දවල් මිගෙල් රෑ දනියන් ක්‍රමයක් යනවා. පේනකොට විහිළුව නොදක්කොත් තොරකම. ඒ තමයි අපේ සමි. කවුරුක් දැක්කොත් කියනවා මම මේ විහිළුවට ගත්තේ කියලා. දැක්කේ නැත්නම් සාක්වේ දාන්න යනවා. ඉතින් මේකෙදී ප්‍රසිද්ධිය එක චරිතයක් තියෙනවා අප්‍රසිද්ධිය එක චරිතයක්. ඉතින් ඒකකොට ඒකේ චපලකමක් තියෙනවා. ඒක කියනවා කරත් බැඳගත්ත ගොනා කරත් යන ගමන් තමයි චූ කර කර යන්නේ. ඒ චූ කරන මුත්‍රාපාර වැටෙන්නේ මෙහෙම මෙහෙම. ඒකට කියනවා ගෝ මුත්‍ර වංකේ කියලා. ගෝ මුත්‍ර ගෝ මුත්‍ර කවදාවත් මේ පිළින් වැටෙන්නේ නැහැ. ගෝ මුත්‍ර වංකේ. ඒ වගේම පස්වෙනි දවසේ හඳ නියපොත්තක් වගේ පේන. ඒකට කියනවා චන්ද්‍ර වංකේ කියලා. මේව තමයි අපේ බොහොම සුන්දර විදිහට හිතානින්නේ. නමුත් බුදුජානනාති කියන්නේ මේකෙන් පෙන්වන්නේ චපලකමයි කෙලස් ගැතියයි. අපි කියන්නේ එකක් කරන්නේ එකක්. බුදුජානනාංශේ විතරක් යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී කියලා කියන දේ කරනවා කරන දේ කියනවා. ඒ නිසා තමන් ගුරුවරයෙක් තෝරනවා නම් මිත්‍රයෙක් තෝරනවා නම් හරි වැරදි නෙමෙයි කරන්න තියෙන්නේ. යා කියන දේ කරන જાතිද කරන දේ කියන જાතිද කියනවනම් ඒක විශිෂ්ටම ගුණය. එනතෝ හරි මිනිහෙක් නම් හොයන්න යන්න. මේක වෙන්නේ නැහැ. ඒක හොයන්න බෑ. අඩු ගානේ වැරද්ද කළ වැරද්ද බාර ගන්නවනම් ඒක තමයි දැනට ගන්න පුළුවන් හොඳ මේක. ඒ නිසා මේ ඍජුකම කියලා කියන්නේ චපලකමේ අනිත් එක. නමුත් සාමාන්‍ය කතාවක් තියෙනවා ලෝකේ බිස්නස් කරන්න බෑ බොරු කියන්නේ. ඒ කියන්නේ ලෝකේ පිළියරක් තියෙන චපලකම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් නිකන් මහලුවක් වුණාට උම්බලකට නැත්තම් රස නැවා. ඒක දාන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඒක ටේකන් ෆෝ ග්‍රාන්ටඩ් ඒක තිබුණාට කමක් නැහැ. නමුත් මේක පොඩි කොනක් තිබ්බ ගමන් කොච්චර හානි වෙනවද දන්නේ නමුත් අපිට පටන් ගන්නකොට ඇත්තම කියන්න බෑ. නමුත් අඩු ගානේ අපි වංක බව. අඩු ගානේ අපේ අතින් කියන නෙවෙයි දේ නෙවෙයි කෙරෙන්නේ. කෙරෙන දේ නෙවෙයි කියන්නේ. ඉස්සරහ කියන දේ නෙවෙයි ගියාට පස්සේ කියන්නේ. තන්නි ක්‍රම පැහැදිලිව වෙනසක් තියෙනවා. අපි ඒක නිසා පුළුවන් තරම් බලන්න ඕනේ අන්නේ වගේ චපලකමට අහු වෙන මිත්‍රයෝ, චපලකමට අහු වෙන වෙලාවල්, චපලකමට අහු වෙන දේවල් පුළුවන් තරම් අතහැරලා මේ ඍජු භාවය පුරුදු කරන්න ගත්තොත් සක්කෝ උජූච සූජූච කියලා කියන්නේ සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව මට මේක පුළුවන් කියන එක ඊට පස්සේ ඍජු වෙලාමදී වඩා ඍජු වෙනවා එහෙනම් සිල්වන්ත වෙලාමදී සීලය අදි ශීලයක් වඩපත් කරගන්න පටන් ගන්නකොට සීලය ඇති නමුත් ඒක මදි අදි ශීලයක් වෙනවා පටන් ගන්නකොට සමාධිය ඇති පහුවෙන එක අදි චිත්තයක් කරගන්න චිත්තමාවරමදී අදි චිත්ත පටන් ගන්නකොට මේ ධර්මයේ දැනුම ඇති ඥානය ඊට පස්සේ අධිපඤ්ඤාවක් වඩපත් කරනවා. ඒ නිසා එන්නේ එන්නේ එන්නේ එන්නේ දවසකින් දවසට තමන් තමන්ගේ තියෙන ඒ ඍජු භාවය වැඩෙනවා නම් ලාභත අබ්බපියල්ලක් තමයි හිතා ගන්න භාවනා ජීවු. එහෙම නැත්නම් යෝගාවචරකම මහානකම දියුණු වෙනවා. අත් මේ වසංගලා මොන්න ලාභ මොන්න සත්කාර මොන නම්බුව ලැබුවත් අපි මේ අර මාළුවා හැම කන්නා වගේ කෑමක් කන්නේ ගස්සපු දවසට අපි ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් ඍජු මිත්‍රයෝ ඍජු යාළුවෝ තීරුම් අරගෙන එයත් අඩු වුණානේ වෙන වෙන දෙයක් නැත්නම් තමන්ගේ අඩුපාඩුව කියන්න පුළුවන් කෙනෙක්. එයාගේ අඩුපාඩුව මෛත්‍රික කියන જાති කෙනෙක් ඉන්නවනම් අපිට මේ ලෝකේ ගන්න පුළුවන් ඉස්සරහ. ඒ නිසා මේ ඍජු භාවය දෘෂ්ටින්ගේ ඍජු බව කියලා කියන්නේ චපලකම කියන එකේ අනිත් පැත්ත කිව්වහම අපිට ඇඟෙත ඇඟෙනවා. හිතෙනවා. ආන්නේ විදිහ තමයි ගන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනායි ආස්වාද ප්‍රසවාස හීන වියන අවස්ථාවේ ඇතිවෙන ඇලින් ගැටින් වලින් තොරවන්නට උත්සාහ කරනවා යන ප්‍රසිතිවිලි ඇතිවීම ඇතිවන ප්‍රීතිය මිත්‍ර රූපෙන් පැමිණ උපක්ලේශද ඊයේ ධර්මදේශනා සම්බන්ධවයි මේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒක තමයි මේ අනුකම්ප කරේ මොකද්ද වැටෙන්නේ නැති කැලල කියනවනම් මට ආපහු ඒ කැලල කීයක නැත්නම් අර ඊයේ CD එක ඉල්ලගෙන ආන්න කියලා. අවත්ම පැහැදිලි කරලා දෙන්න. මේක පැහැදිලි කරන්න බෑ ඉතින් මේක උත්සාහ කරලා තමයි පැහැදිලි වෙන්නේ. ඔක කාටවත් කරලා දෙන්න බෑ මේ පොඩි ඉරි ටිකක් පෙන්ලා දෙන්න පුළුවන් මේ ඉරි ටිකේ ඵලයන් කියන. එහෙම නැත්නම් විශේෂ මයි ළඟ නෑ මේ කැත කරපු නොලෙජ් එක මේක දීපන් ඊට පස්සේ මේ නොලෙජ් එක එහි කියලා ටැබ්ලට් එකක් හරි මොනවාරි දෙන්න පුළුවන්කමක් තියෙනවනම් එහෙම එකක් නෑ. ආ මෙතනත් තිබිලා තියෙනවා මේ වගේ. විපස්සනාව ආරම්භය වාගේ විතක්ක ਵਿਚාර පීචික එකක් කතා යන ධානාංග ඇතිවීමෙන් විපස්සනාව ආරම්භ වන්නේ ධානාංග ඇතිවීම පසුවද යන බව පැහැදිලි කර දෙන්නේ කර්ණාවෙන් ඉල්ලා සිටිනේ. මේකට සාමාන්‍යයෙන් කියන්නේ ඔව් කියලා තමයි. ඒ කියන්නේ මේ කොටිම කියනවා නම් විපස්සනාව ජොලි වැඩක්. එච්චරයි මම කියන්නේ. ඔය කටුගේක ඉඳගෙන අඬාගෙන වැටිගෙන යනවා ඒක ඒ විපස්සනාවක් නෙවෙයි ඒක මොකද්ද උපස්සනාවක් මේක බොහෝම මේ මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන සුගත ගුණයේ තියෙන බුදුරජාණන් වහන්සේ විතර ඒ දුෂ්කර පාර ගිහින උනාත් කියන්නේ හිනාවිදී ගිහිල්ලා තියෙනවා සුගතයි සුන්දර ගමනක් ගිහිල්ලා තියෙනවා දැන් උනත් කියනෝට කියයි මෙන්න මෙහෙම ගමනක් ගියේ කෙනෙක් අඬාගෙන වැටිගෙන ඒ ඒ අර දුෂ්කරක්‍රිය කරපු එකත් බලන්න ඇස් දෙක බොහෝම පණ තියෙනවා කියන අන්තිම බඩත් බඩත ගන්න පිටුලුවත ගෑනේ ඒ තරම් මේ ඔටු කකුලක් වගේ මේක ඇකිලා ඒත් බලන්න ඇස් දෙකේ නෑ කිසිසේත්ම අතහැරපු ගැතිය. මේකේම නෙවෙයි පොඩ්ඩක් මధుරයක් කරනකොට පොඩ්ඩක් කැස්සක් වෙනකොට දොරක් වහනකොට බුදුන් මේන තරහ. ඉතින් ඒකවල මේ ඔය කියන විචක්ක විචක්ක ਵਿਚාර පිසුක නෑ. ඒ සත්‍ය විපස්සනා පටන් අරගන්නේ උපක්ලේශයන්ගේ නීවරණයන්ගේ සෑහෙන යටපත් වීමක් නිසා කොටිම කියනවනම් සම්මසන ඥානයි කියලා. ඉතින් මේක මේක හොඳ ලස්සනට විස්තර කරලා තියෙනවා බුදු මේ මං ඉගෙන ගත්තේ පණ්ඩිතාගාර ස්වාමීන් වහන්සේගේ ඉන්ඩිස්ටරි ලයිෆ් කියන එකේ විපස්සනා ධ්‍යාන කියලා chapter එක. ආනෙක ලස්සනට කියලා දෙනවා. එක එක ධ්‍යානාංගයක් විපස්සනාදී හමු වෙන නිසා ඇතිදා ඒකෙදි කෘත්‍ය සමත් ධ්‍යානයක් වගේ නෙවෙයි. ඒ වගේ සමත මට්ටමක විපස්සනා මේවා එන හැටි. රේරුකාණී චන්දින ස්වාමීන් වහන්සේ ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ දක්වන පරිදි ආර්යෝපවාද කර්මයේ සිටින් පවා කිරීමට හැකිද කරුණන් පහදා දෙන්නේ. මේක සාමාන්‍යයෙන් චේතනාම්බික්කවේ කම්මං වදාමි කියලා කිව්වට මේ සිද්ධ වෙන්නේ කයින් හෝ වචනෙන් එලි දැක්කට පස්සේ තමයි. ඒ හිතේ ආවපලියට ඒක කෙරෙන්නේ නැහැ. ඒක වචනෙන් කියවෙන්න ඕනේ ක්‍රියාවෙන් එලි දක්වන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සිල්පදයක කැඩීමක් විදිහට වෙන්නේ නැහැ. ඒ නිසා සිතින් වෙන එක සිතින් අයින් කරන්න. නමුත් වචනෙන් කිව්වනම් යාර හිතින් අයින් කරන්න බෑ. ඒ නිසා ඒක තහවුරු වීමක් වෙනවා. හිතින් මත මේ වෙන්නේ නැහැ නෙවෙයි වෙන එක ඉතර තද බල කර්ම කරන්න තරම් ශක්තිමත් නැහැ. ඔව් කෙල ගහලා බැනලා තියෙන ඉස්සරහින් මේ මේ මේක තමයි මේ වැඩේ කරන්නේ කියලා බැනලා තියෙනවා. තවත් පිටේ කට්ටිය ළඟ ඉඳලා රාත්මේනින්නාංශේ නමකට වෛශ්‍යාවක් කියලා බැලුවා. ඉතින් එහෙම නැත්තම් පස්සක මහණුන් සර්වචනාංශේ පෙරමකට එනකොට හිතින් හිතාගත්තා අපි යාට කකුල් හොදන්න යන්නේ නැහැ. ඔයා මේ රජ සැප විඳින්න එන්න හදන තියෙන දැන් කාලා හොඳ තැඟතර කරගෙන ආයෙත් එන්නේ අපි උදව් ගන්න කවුරුත් කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ හිතාගත්තට තාම ඒක කොමිට් උනේ නැහැ. ඒ නිසා පුත්‍රජනන්ට ඇවිල්ලා ඒක එයාට විශ්වාසය ඇති කරලා ආයෙ නමා ගන්න පුළුවන්. නොවුනා නම් ඒ නැති හානිය සිදු කරගන්න. මේ ටික තමයි අපිට ඉදිරිපත් වෙලා තියෙන මේ මේක ලිඛිත ඇත්තට ඒකෙදී තමන් ඒකෙන් අදහස් කරන්නේ තමන් දන්නවා මේක කරන්න ඕන වුණත් එක දිගට ඇහිමක් පැකිමක් සහ මෙනෙහි කරනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඒකට බොහෝම එළඹිලා කරන්න ඕන. නමුත් අපි හිතාගන්න අපි මේ වගේ තැනකට නාවා නම් බන නැහුවා නම් දකින්න වෙලාවේදී දකින්නවා කියලා මෙනෙහි කරන්නේ නැති එක හොඳ නැහැ කියලාවත් දන්නේ නැහැ. දැන් දන්නවා දකින්න වෙලාවේ මෙනෙහි කරේ නැහැ. නමුත් ඒක හරිමදි. ඒක මගේ තරමට ගැලපෙන්නේ අනේ අනිත් දවස මම හිතන්නේ දකින්න ඕනේ. දකින්නකොට මෙනෙහි කරන්න ඕනේ කියලා අඩු ගන්න දැන් කුසල ඡන්දයක්වත් පහළ වෙලා තියෙනවා. දකින්නලා පැත්තක තියන අඩු ගන්න ආනාපානය කරනදී ආස්වාස වෙලා ලේසිදී ආස්වාසලා ආස්වාස දැනගන්න ඕන ප්‍රස්වාස කියලා දැනගන්න ඕන කියලා ඒව හරි මෙනේ කරන්න අපි මෙතෙක්කල් ක්‍රියාත්මක කරන කරපු ඒ ශක්තියක් සතියක් ප්‍රමාදයක් අපි දැන් ටික ටික ටික ටික තල්ලු කරනවා. එතන ඉදිරිය බලනවා කියන එකයි තියෙන්නේ. ඒකට තමයි කුසල ඡන්දය කියන්නේ කුසල ඡන්දය කියන්නේ ඒක කර බැලීමේ ආසාවය. සද්ධාව නෙවෙයි කරබැලීමේ ආසාවයි. ඒ ආසාව ආවට පස්සේ තමයි දහසක් වර වරද්දලා වරද්දලා කවදා හරි හිටින්න යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක කරන එක නෙවෙයි දක්ෂකම මේකට කුසල ඡන්දේ පහළ වීමම මිනිස්සෙක්ගේ පරිණාමයේ විශාල ලොකු වෙනසක්. භාවනා ගමනේ ලොකුම ලොකු වෙනසක් තමයි මට කරන්න තියෙන පරම කෘත්‍යය තමයි අහන වාරයක්, දකින වාරයක්, හුස්ම ගන්න වාරයක්, යන්නේන වාරයක් පාසා ඒ බව දැනගෙන ඉන්න. නැත්නම් ඉතිහාසවත් භූගෝලෙවත් බරක් ඔබාමා කියන්නේ කවුද? ඩොලර් එක කීයද? සුනාමි කොහෙද? ඒ කොච්චර දැන හිටියත් මේකට යන්නේ. අනිත් එකේ මේ manussකම ලැබුණාට පස්සේ ඔය අහන වෙලාවේදී අහන බව දැනගන්න ඕනේ කිව්වට පස්සේ නොකරන්න කිසිම දුර්ලකමක් හෝ නුසුදුසුකමක් නැහැ. අපි නිකන් කියමු නිකම්ම නිකන් ගොඩේ මෝඩ උපාසකම්ම කෙනෙක් කියන්නේ. නැත්තම් නිකම්ම ගමේ හැදිච්ච ගමේ මිනිස්සු කියලා ඒ මිනිස්සුන්ට උනත් මේ දකින්නකොට දකින්න බව මෙනෙහි කරන්න ඕන නැතුවත් ඒක අඩුපාඩුවක් නෑ. එයාට නෑ බෑ කියන්න දෙයක් නෑ. මට අර දැනුම නෑ, මේ ඩිග්‍රිය නෑ, අර ශිල්ප නෑ. මනුස්සකමේ මේකක් නෑ. නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියලා දෙනකොට සෝපාකට කිව්වත්, පදාචාරාවට කිව්වත්, දක්ෂයෙකුට කිව්වත්, ඒ දක්ෂකම් පඬිතුකම් නෑ. මනුස්සකම තියෙනවා නම් කලජිත්තේ මේකයි කියලා හිත යොමු කරගත්තා නම් කුසල ඡන්දය ඇති කරා නම් පස්සේ ඊට පස්සේ කරගෙන කරගෙන යනකොට දවසක අහුවෙනවා. නිසා වැදගත්ම දේ තමයි මේ මම කල යුත්තේ මේකයි කියලා පිරිසිදු කරලා දැනගන්න එක. ඒක ඉතින් අපි මේ වගේ වෙලාවල දහසක් ක්‍රමවලට වැරදි වැරදි පෙරදි පෙරදි කොහොම හරි හදාගන්න. හදාගත්ත පස්සේ එන්නට යන්න පටන් ගන්නවා. වර්ධින ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. නිසා පහුවෙලා මෙනෙහි කරන එක නෙමෙයි පශ්චාත්තාප වෙන එක නෙමෙයි මේ කියන්නේ. තියෙන්නේ. අනාගතයි. අර තේරුණා ප්‍රශ්න. වේදනා හරි වේදනා මිනිස්සු වේදනා මෙනේ කළා මොනවද අතපය කඩා ගන්න දාලා මොනවද කඩන්නද නෑ නෑ දැකීම වගේම ඔව් දැකීම කියලා මෙනේ කරනවා ඊපස්සේ වේදනාව ඔව් මෙනේ මෙනේ කරත හැකි එතකොට දිගටම යනවා අකුසල සිත් නැති කරගන්න පිරිසුදු නැහැ ප්‍රශ්න පිරිසුදු නැහැ ඒසම නැවතත් ප්‍රශ්න අහගන්න ඒකට ඔබ උත්තරේ උත්තර ඊට පස්සේ වේදනාව කියන හරියට බැරි නේද? ඒ කියන්නේ ඇත්තට දැකීමට වැඩිය වේදනාවේ පහසුවක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. මොකද වේදනාව කියලා කියනකොට අපිට පරියන්කේ ඉඳගෙන අනිත් ඔක්කොම වහලා දාලා ඉඳගෙන ඉන්නකොට මේ කකුලේ වේදනාවක් එනවා. ආපු පළියෙත් නැගිටලා යන්න එපා. අඩු ගන්න එක සැරයක් දෙසරයක් මෙනෙහි කරලා බලලා නැගිටින්න. ඊට පස්සේ දවසේ දෙක විනාඩි 3-4ක් විතර මෙනෙහි කරලා බලන්න කියලා අපිට අදිස්ථාන පූර්වකව වේදනාවට මූණ දීමේ ශක්තියක් තියෙනවා දකින්නකොට මෙනෙහි කරනවට වැඩියි. ඒ කියන්නේ ඒක බාලාංශ පන්තිදී කරන්න පුළුවන් හොඳ අභ්‍යාසයක්. වේදනාව වෙනකොට වේදනාව. ඒ කියන්නේ කායानुපසනාව ඉවරනට පස්සේ වේදනානුපසනාව කියලා තියෙන්නේ. කයානුව කය මෙනෙහි කරලා ඇති කරගත්ත සතියෙන් ඊගාවට කරන්න තියෙන වැඩේ තමයි වේදනාව කාපු පදියට කුලප්පු වෙන්න බා. සපක් හෝ දුක. පොඩ්ඩක් ඒක ටිකක් ඇසුරු කරලා බලලා ටිකක් මෙනෙහි කරලා යන්න. හිටගෙනකොට තව ටිකක් යන්න බලමු. ඔහොම ගියාට පස්සේ වේදනාව එන්නකොටම නැගිටලා යන්නේ මැද පොඩ්ඩක් තකින්න පටන් වෙන්න ආපුවම මෙන්න මේමයි. ඊට පස්සේ අදිස්ත්‍රාණ කරනවා අනේ මේක යනකම් ඉඳලා අගක් දකින්න නැත්තම් මේ තමයි සැප වේදනාවක්. මෙනෙහි කරා ඉවර කෙරුවා. ඊට පස්සේ දුක් වේදනාවක් ආව ඉස්සර එනකොටම දකින්නකොටම මෙනෙහි කරන්නේ නැතුව නැගිටලා යනවා. දැන් ටිකක් කළා බලනකොට මේක වද විඳ විඳ මැදදී මේ නිකන් වණේ දාලා කොටනවා වගේ වද දෙනවා. බලාගෙන ඉන්නවා. බලන්න කොට අදිස්ථාන කරන්න පුළුවන් මේක මෙහෙම ඉවර වෙනකම් බලන්න නැත්තම් කියන්නේ. අන්න ඒකට පුංචි වේදනාවක මුල මැදාගෙන දැක්කා. එමේ මේ ඉස්සරහට යන්න යන්න යන්න තමයි තේරෙනවා ගන්න ගන්න හැම ප්‍රයත්නයකින්ම මේ ඇතුලේ ප්‍රතිශක්තියක් වැඩිනවා. ඇතුලේ අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. චිත්ත ශක්තියක් වැඩිනවා. කියලා අර මොන දෙන්න පටන් ගන්නවා. ඒ නිසා අර දැකීම, ඇසීම, හිතීම වගේ දේවල් මෙනෙහි කරනකොට වැඩි වේදනාව මෙනෙහි කිරීම කොටස් වශයෙන් කඩ කඩ ටික ටික ටික ටික කාගෙන කාගෙන යන්න පුළුවන්. බලාපොරොත්තු තියන්න පුළුවන්. සම්මත ආරාපයි අදපස්සේ ඉන්නේ අවස්ථාවන්ට මාසික දේශන අදුකමසුද අවස්ථාවන්නේ ඒක උපක්‍රේෂණයෙන් මේ වැහිගෙන යන අවස්ථාව පරියන්ක ගන්න අපිට වැඩි කියලා ඒවා මාර්ගයෙන් කියවන්න නැත්නම් ඒ නිමිති කියලා කරන්නේ. අවස්ථා පිළිසිදුට ඇන්නේ සීනේකොට ආනාපාන එතකොට දුක්ඛ සුඛ අවස්ථාව ආ දැන් වාසික සමහරවිට හරි සිතිවිලි ඇවිල්ලා වහගන්න ඔබ අරමුණ නැති නිසා අරමුණ සිවුම් නිසා සිතිවිලි වහගන්නවා තවත් දෙයක් වෙනවා එහෙනම් ඒකට පරයන්ක ගන්න වැඩි කර කර අපි ඉඳගෙන මේක බලාගෙන මේ උපක්ෂණය වෙනවා නැත්නම් වෙනත් මෙහෙයුමක් තියෙනවා. මේ දෙකටම වැඩිය සාමාන්‍යයෙන් වඩාත්ම මේ දක්ෂ ක්‍රමේ තමයි නැත්නම් කෙලින්ම ඔළුවට පොල්ලෙන් ගහන ක්‍රමේ තමයි මේකට ලෑස්ති වෙලා යන්නේ. හරයක් වුණා දෙසරයක් වුණා. දන්නවා මෙතෙන් යනකොට මේ මට්ටමට ආනාපානෙ සංසිඳනකොට එකපාරට වැස්සට ඉස්සලා උණකක් එන්නා වගේ හෝස් කාලය විදිහට මේ කඩන්නේ. ඒකට ලෑස්තිලා ගියොත් දැනගන්නවා මේක වේග නෙවෙයි දැන් ඔයා එනවා. එතකොට ඔය කියන තරම් බය වෙන්න දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් රට පුරාම වසූරිය පැතිරෙනවා නම් පොඩි වැක්සින් එකක් දුන්නාම වැක්සින් ඉමුනිටි ගත්තට පස්සේ දන්න ඔය කට්ටිය වැක්සින් මේ වසූරිය හැදුනට මම දැන් ඉන්නේ මේකට දැන් මේ ප්‍රතිශක්ති දාලානේ තියෙන්නේ මොන දෙනවා. ඒ වගේ ප්‍රතිශක්තිය තමයි සූදානම් කියන්නේ. යකාට උනත් ගිහලා කතා කරුවොත් යකා මේ බොරු කියන්නේ නැහැ එනකොටම දැනගෙන දුවන්න ගත්තොත් එළ වෙලව කනවා. පොට්ටන ඉඳලා තෝ සීරියක් ආදි කියලා වුත් එහෙම yes sir. ජීවක. පල්ලෙකුණත් එළවගෙන එනකොට කයි එක සැරේ. දුවන්න ගත්තොත් එළ වෙලව කනවා. නිසා ඒකට මුහුණ දෙන්න නම් දැනගෙන යන්න ඕනේ. ওই කොයි එක්කනත් අපිව මේ වගල ගන්න හදන්නේ අපේ බය අදුකම දැක්කොත් තමයි. නිසා හිතවිලි කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි අපරාධයක් නෙවෙයි. හිතවිලි එනකොට මට දැන් මේ වෙලාවට හිතවිලි එන්න පුළුවන් කියලා දැනගෙන ගියාම ඒ ඒකෙන් වෙන හානිය අඩුයි. ඒකයි අපි සාමාන්‍යයෙන් ඔය ඉමුනයිස් කරනවා කියලා කියන්නේ මේ දේශපාලන කට්ටියක් කරනවා අනික කට්ටිය ඇවිල්ලා කියන්න තියෙන දේවල් කල්ලාතුව කියලා දෙනවා මේවා මේවා කියන්නේ. ඌවට ඔයගොල්ලෝ රැවටෙන්න එපයි කියලා කල්ලාතුව දීලා තිබුත් අනුමංශය ඉච්චරම කන්නේ. මේ වගේ අපේ ලොකු සාංශය කියලා කියන්නේ එහෙම මේ පාර හරියට යනකොට චිත්ත වීතියේ වීදිය වැඩ කරන යන මේ මේ තැන්වලදී මේ මේ බොරු වලවල් තියෙනවා. දැනගෙන ගියොත් ගාප්ලේස් මම මේ මේ විදුලිය වැඩ කරනකොට මේ කරන්ට් එක කියන්නේ මේ වගේ භයානක කියලා දන්නවනම් ඒක කෙලින් අත ගන්න යන්න හොඳ රබර් ග්ලව් එකක් දාගෙන අත ගන්න. නැත්නම් සෙරෙප් දෙකක් දාන්න. දන්න මේක වැදුනොත් කතා කරලා වැඩක් නැහැ. අන්න වගේ අපි දන්නවනම් මේක එනවයි කියලා ඉතින් ලෑස්තිලා යනවා කියන්නම පෙර සූදානම. ඒකයි මේක නැවත නැවත කිලිමෙන් තමයි අපිට පළවෙනි සැරේට අපි ගිනි පෙට්ටියෙන් බැට කනවා. ඊට පස්සේ කන මැදිරට බයයි. විතර බයලජ්ජ පහළ වෙනවා. එහෙම හරියට සීක්වන්ස් එකක් කියන්න බෑ. සාර්ථකත්ව වෙනකොට ඒ සාර්ථක කෙනාට අනිවාර්යයෙන්ම තමන්ගේ වැඩේ පිළිබඳව තමන්ට සතුටක් ඇති වෙනවා. අරකට පස්සේ මේක එනවයි කියලා එහෙම එහෙම ඇත්තටම එහෙම සීක්වන්ස් එකක් කියන්න බෑ. නමුත් මේ වගේ කියන්නේ හැම කෙනාටම හැම එකම මේ විදිහට එන්න ඕන කමක් නැහැ. මොකද මේක මොකද්ද මේ අපි දර්ශීය ගතියක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඔය බොට්නි වල එක සෛලයක් උගන්වනකොට ඒ සෛලෙට ඔක්කොම ටික දාන්න තියෙන හැටි දාලා තියෙනවා. ඒක දර්ශීය සෛලය කියලා. ඒක කොහෙවත් නැහැ. දක්ෂිය ශෛලිය කිසි ගහක නැහැ. ඒකේ තියෙන්නේ ඒ පොත් එනම් පොත් ටෝන් ටික විතරයි. නමුත් දැනගන්න මේ දක්ෂිය ශෛලිය තියෙන එක සියරේම දානවා. දැන් මට මොකද ස්වභාවය ඒක නැහැ. දැන් මූලධර්ම වල පොත්වල පින්නන දේවල් ඔය සීක්වන්ස් එකට හම්බෙන්නේ අතරින් කැල්ලක් මෙතනින් කැල්ලක් හම්බෙනකොට අන්තිමට ජිග්සෝ පස්සල් එක සම්පූර්ණ කරනවා වගේ ඉතින් පිටින් පටන් අරගන්න තිබෙන වුණා කරලා උගන්වන්න. ඇඳලා පෙන්වන්න පුළුවන් චිත්ත ධර්මනේ. ඉතින් ඒගොල්ලෝ ලයිස් ලයිස් වශයෙන් පෙන්වන. නමුත් උඟ දිනෙක් ලයිස් කටපාඩම් කරන කීලා ඉතන හරි දැන් මම ප්‍රීතිය දැක්ක දැන් සුඛේ ඉන්නවා. දැන් සුඛේ දැකලා පස්සක්. ඊට පස්සේ මේ ඉතින් බලන්න. ඒ කියන්නේ ආයුධ ආයුධ වලින් තුවාල කරගන්නවා කියන එක. දැලිපියක් දුන්නත් දැලිපියෙන් රැවුල කපන්න දන්නේ අතපය කප ගන්න. විපස්සනාවෙන් මේ ලැබෙනවා විපස්සනා ධ්‍යාන කියලා කියනවා සමාධියට. ධ්‍යාන කියලා කියන්නේ සමත භාවනාවයි. සමා යම් යම් සමාධි වැටෙනවා ඉවරක හරියට මේ සමත සමාධි සමත ධ්‍යාන වගේ මට්ටම් වර්ගයක් තියෙනවා. කෘත්‍ය වශයෙන් සමානයි. නමුත් ඒ මේ සමත ධ්‍යානය වලට සම කරන්න බෑ. කෘත්‍ය වශයෙන් විතරක් සමානකමක් තියෙනවා. උපචාර සාදිසු උපචාර කියලා කියන්නේ. උපචාර සාදිශ උපචාර හා වගේ සමාධියට කියනවා සාදිසු උපචාර කියලා. මේවා සාදිශ සමාධි කියලා කියනවා. සාදිශ ධ්‍යාන කියන්නේ. ඔව්. පරියන්කේ වෙනස අද්දකින් පරියන්කේ භාවනාවේ කරගෙන යනකොට බොහොම පැහැදිලි පැහැදිලි ලකුණකින් පස්සේ අද්ද බඩේට බඩේට පටන් අරගෙන ඒක උද්දකත්වයක්. ඒකත් සම්මත අනිවාර්යෙන්ම දැන් ඒක ඒක පාරයන්ගේ ඉන්නේ සාපනේ වේදනාවට යොමු වෙනවා වේදනාවට යොමු වෙනවා හිතනවා මේකට හේතුව මොකක්ද කියලා හිතලා බලනවා ඉන්නම වෙන්නේ කියලා. දේශුනේ රසී මන්ද ආහාරයේ රසී මන්ද වන්දේ කරේ දේශනාන්ති කියන්නේ ආහාරජ, රුචිජ, කර්මජ, චිත්තජ ඒ වගේ සාමාන්‍යක බලපෑම් පුළුවන් මොකක් හරි වේදනාවක් හරි ඕනම දෙයකට බලපෑම් පුළුවන්. හරි එහෙම එතකොට මනසේ යනවා එතෙන්ද මොකද්ද වැරදුනේ මොකද්ද හේතුව කියලා හේතුව වෙන්න ඇත්තේ කියලා නිකන් හිතනකොට අනිවාර්යෙන්ම ඒ හිතන අතරත උච්චාර පස්සාර කම්මේට යන්න සිද්ධ වෙනවා නිසා නියොත් මේක හරි කෙනෙකුට හිත එනවා. ඒකදලා ඒක කරද්දී නිරන්තරයෙන් හිතේ හැමදාම බලපාරත්තලා තියෙන කාරණයක් තමයි මේ කොහොමද උච්චාර පස්සාර කම්මේදී සම්පජානකාරී වෙන්නේ ඒක මේ කොහොමද වෙන්නේ කියලා අත්දකින්න පුළුවන් දෙයක් නේ කොහොමද ඒක අත්දකින්නේ කියන එක. එහෙම අන්න ඒ අවස්ථාවට ඒකත් මතක් එතකොට සමින්හන්ස මේ ආහාරයේ දිරව කොටස් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක හදේ කොටසක් හැදෙලා හදේ කරන්නේ වේ අර ධාතු හතරේ කරලා කැදී දැන් මේක මේ ශරීරයෙන් ඉවත් වෙනවා අනිත්‍යතාවලත් එක්ක ඒක ඉවත් වෙලා යනවා මේ අර අත්හම්සික කතාවක් එක්ක බලනකොට අර විදිහට ඒ ඒකේ මනස හරහාම යනවා මොකද ළඟ ශ්‍රවණයකට ධර්ම දේශනාවක් එක්කමනේ මේක මේ සිද්ධ වෙන්නේ ඒත් එක්කම වේදනාවක් වේදනාව පිළිබඳ සාකච්ඡාවක් තිබුණා කියලා. එතකොට වේදනාව පටන් ගන්න වේදනාව ඉදිරිම හා අර ශරීර කුච්ච සමග වේදනාව තුනී වෙලා කියලා ඒක නැති වෙලා සැහැල්ලු බවට ඒත් එක්කම සම්බන්ධ සිද්ධියක් ඉවරයි දැන් අනිත් පදයන් කියන්නේ කාර්යයක් කියනකොට දැන් ඒක ඉවරයි ඒක පිළිබඳව බොහොම සිහිය බලපෑවා. සිහියෙන් මේක කරා. ඒත් එක්කම පරයන්කේට යන්න නැවත එන අතරමඟදී රසදිය වගේ දිලිසෙන ආලෝකයක් ඉස්සරහින් ගමන් කරන්න ආලෝක ගුලිය. හැබැයි කොහොම මේ වටේ හොඳට ධාරේලු සීමාව පෙන්නන ආලෝක ගුලියක් ආපහු මේ ඇස් දෙක වහලා බලන්න. උත්තරගෙන ඇස් දෙක වහලා බලන්න. නම මොකද මේ ඇහැ නොපෙනියන ආලෝකය. ඇස් දෙක වහපුවාම අර ඇස් දෙක ඇරලා ආලෝකෙ දිහා බලනකොට වඩා පැහැදිලි. ඒක විශ්සෙනවා. විශ්සල නැගෙලා යනවා. අන්න කලින් විදිහට වේදනාව පිළිබඳව දැනගන්න. බලනවා කියලා. ඉතින් විපස්සනාද කර මොකද සිද්ධ මොකද දෙන්නේ මේ වේදනාව වේදනාවේ උපේක්ෂාවෙන් තියෙනවා අන්තිමේට උපේක්ෂාවෙන් ඒක දිහා බලන්න පුළුවන් ඒ සිද්ධිය දිහා ඒත් එක්කම ඒත් එක්කම හිතෙනවා ඒ අතනතුරේ හේතුන් සම්පූර්ණ උභවන්සි දේශනා කරන දර්ශනවලදී එක් හේතුවක් නිසා වෙන එක ඵලයක් නෙවෙයි මේවා හේතුන් සමූහයක් නිසා ඇති වෙන ඵල සමූහයක් කියන එක ඒක මනස පුරා යනවා මේක ඒක ඉවරයි එතකොට ඒකේ ගන්න දෙයක් නැහැ හේතුව නිරුද්ධ වෙනකොට ඵලයක් නිරුද්ධ වෙනවා ඉවරයි කියන සිහියට ඇදෙලා ඒ ආයම පරිණතියෙන් සාමනා කරනවා මොකද ප්‍රශ්නේ එතකොට මරණ මොකද්ද මේකේ මේ සුද්ධ කරගන්න තියෙන්නේ ඒක මේ සතිය හොඳට බලවත් වෙලා මේක මේ ඉදිනදා ජීවිතේ කරන දේවල් වල සිහි බල බල කරපු ආකාරය නිවැරදිද කියලා දැනෙනවා. නිකන් ඒක වැරද්දක් නැතුව මේ ආවදා. මේක මම කල්පනා දෙන්නේ. පැහැදිලිවම අපි භාවනා කරන්න ඉස්සර කාලෙක අපිට මේ වගේ වැඩක් වුණා නම් අපිට මේ වගේ විශ්සරයක් එන්නේ නැහැ නේ. අපි මේ විදිහට බලන්නෙත් නැහැ නේ. අපි බලන්නේ බෙහෙත්පත්ක් දීලා මොකක් හරි වැඩක් කරන එකනේ. නමුත් දැන් මේ විදිහට ඒක හරහා යනවා. නමුත් මේකේ මේට මේකේ මේ තියෙන தත්ත්වය තව දියුණු කරනවා නම් ඒ කියන්නේ දැනගන්න තියෙන්නේ මොකද්ද චින්තාමය ඥානෙ මොකද්ද භාවනාමය ඥානෙ කියන එක. අත්දැකීම මොකද්ද? ඒ අත්දැකීම මත හිත වගුරුවන දේවල් මොනවද කියලා. ඒක ගොඩාක් තියෙන හිත වගුරුවන දේවල් පරණ ආපු බණ කොටස් මේකට දාන්න හදනවා. ඒ ඔක්කොම ඒ වෙලාවේ අත්දකින්න දේ වහා කරනවා. නමුත් 100ට 100ක්ම අත්දැකීමේ ඉන්නත් බෑ. විශිෂ්ට බහුල සිද්ධි කරයක් නැහැ. ඒකට බතක තියන්නේ මෙන්න මේ ටික චින්තාමය අත්දැකීම. දැන් කෙනෙක් ඩිරෙක්ට් ටච් එක ඒ වෙලාවේ සිදු වෙන්නේ. ඒකට අර ඥාණයයි මේ දැනුමයි මේ බණයි අරකයි මේක ඔක්කොම එන්න පටන් අරගනවා. ආවට පස්සේ තේරෙනවා ඉව නරක දේවල් නෙවෙයි හොඳ බුදුබණ තමයි. නමුත් ඒ වුණත් ඒක චින්තාමය. ඒක මේ සුතමේ හෝ චින්තාමය. ඩිරෙක්ට් ටච් එකේ නැත්නම් ඒ වෙලාව හැම නිදු අත්දැකීම තමයි පුළුවන්තරම වැඩි කරන්නේ. ඒක නිසා කියනවා පොතේ දැනුම ටොන් එකකට වැඩිය හොඳයි කියලා කියනවා අත්දැකීම අවුන්සයක්. මේ වෙන දේ දකින්න. මොකද තාම නැවතත් මට කනක් හදාගත්ත අත්දැකීමේ අංශෙට තනියම හිටගෙන ඉන්න බෑ. ඒක ගොඩාක් පොතේ දැනුමත් අත්දැකීම් වලින් පරිප්පුවේ දාගෙන තමයි යන්නේ. මේ දේ වෙන්කොට හඳුනා ගැනීම පමණ අපිට කරන්න පුළුවන්. මේ හැටියක් ඔක්කොම පරණ මතක අහපුවා දැනුම. මේ ටික අත්දකින්න. ඒකේ අත්දැකීම තමයි දඹරත්තරන වගේ දේ. ලෝහාන්තරම් උත්සාහ කරන්න ඕනේ වර්තමානයේම අත්දැකීමම නැත්නම් භාවනාමය ඥාන ඉස්සර කරගෙන යන්න ඕනේ කොයි වෙලාවෙ චින්තාවේ ඥානෙ ඉස්සර වෙයි ගන්න. චින්තාවෙන හරි විචිත්‍රයි. හරිම සෙල්ලක්කාරයි. හරිම මේ මේ මාන්නක්කාරයි. නිතරම පෙරමුණට යන්න හදනවා. ගිය ගමන් චිත් භාවනාවේ ඥාන කඩා අලාපාලු කරනවා. තම පුළුවන් තරම් භාවනාවේ ඥාන අත්දැකීමේ හිත පවත්වා යන්න පුළුවන් නම් ඕකත් අවදි වුණු කරන්න පුළුවන්. සංස්කෘත කොටේ බා දැන් භාවනා කරන දවස් වල ඒ විදිහට නිකන් ගියාම ඒක මං කිව්වේ නෑ හිතන එක හොඳයි කියලා මං කියන්නේ ඒ හිතන එක වළක්වන්න බෑ. ඒ දැනුම අනිවාර්යයෙන්ම ඇවිල්ලා අර දැනුම අර අත්දැකීමට මේ කඩියන කමෙන්ටරිස් දෙනවා. එහෙම නැත්නම් තොරතුරු දෙන්න පටන් ගන්න එක වළක්වන්න බෑ. කරන්න තියෙන අත්දැකීම ඉස්සර කරන යන එකයි. නමුත් මොකද වෙන්නේ මේ තේන තොරතුරු සමහරලාට ඉස්සරහට වෙලා අත්දැකීම වලක් කළා දැන් මට සියල්ල තේරෙනවා දැන් නම් හරි කියලා එයා නිකන් මේ පැනලා ඉස්සරහට එන්න ගතියක් තියෙනවා. චින්තාමය ඥානේ ඉස්සර වෙන ගතියක් තියෙනවා මේ භාවනාමය ඥානේ මෝහා කරගෙන. දැන් මේක දැන් වෙන්නේ මේ ටික චින්තාමය මේ ටික අත්දැකීම කියලා දන්නම් ආරසාව තියෙනවා. තමම දන්නවා මේ ටික මේ ඊයේ අහපු ටික. මේ ටික තමයි මේ අත්දකින්න ටික කියලා මේ දෙක වෙන් කරන එකයි. අපි කියන්නේ පරිඤ්ඤයයන් පරිඤ්ඤාතබ්බන් අභිඤ්ඤයයන් අභිඥාතබ්බන්. පරිඤ්ඤයයන් කියන්නේ පිරිසිඳ දක්න මේව කල්පනා. වර්ණ මතක. මේක අත්දකින්න. අභිඥාවෙන් දැනගන්න ඕනේ මේ පරණ මතක වලට වැඩිය හොඳයි අත්දැකීම. මේක පරණ මතක මේකේ අත්දැකීම කිව්ක පරිඥා ඥාන. මේකට වැඩිය මේක හොඳයි කියලා දැනක අභිඥා ඥාන. ආන්නේ දෙක හොඳට තියෙනවා නම් කොච්චර තොරතුරු වැඩ වුණත් පටලවිලක් වෙන්නේ නැහැ. ඒවට අදාළ තැන්වල ඒ දේවල් තැම්පත් කරන්න දන්නවා. අර දේ මෙතන තැම්පත් කරුවොත් තමයි අපේ ඉස්කෝලේ යන කාලේ ලැබොරටරි එකේ ගහලා තිබුණා නිසිතනට බඩුවකුත් බඩුවටත් නිසිතනකුත් ඇත. ඒ තැනට ඒරියත් ඒකෙන් තිබ්බට පස්සේ ඊගාවෙනි කරාට තේම මේකයි කියලා. අතන තියෙනක මෙතන තිබ්බ ගමන් ගොනාට වැඩි කරත් ඉස්සර වෙච්ච ගමන් අන්න ඒකගේ චින්තාමය ඥානවල තියෙන භයානකම හරිම ස්මාර්ට්. ඇවිල්ල චින්තා භාවනාමය ඥාන පැත්තක දාගෙන හරි හරි මට දැන් මේකත් තේරෙනවා මේකත් තේරෙනවා කියලා එයා තණ්හාවෙන් මාන්නෙන් පිටින් පෙරිලා තියෙනවා. භාවනාමය ඥානවල එවුව වෙන්න තියෙන ඊට උගා කඩු. හැබැයි දන්නවනේ මෙයා චින්තාමය භාවනා කියලා අපි ගොඩක් ආරසයි. භාවනාවේ ඥානයේ මගේ ආනාපානයේ ඉබේම ධාතු මනසිකාරයට වැටෙනවා නැත්නම් අර වගේ චින්තාමය ඥාණයෙන් දවසම. චින්තාමය ඥාණය වැටුණා නම් ඒක දුර්වලයි. ඒක නිකන් මේ මේ gediy අඹ gediy කඩලා ඉදවලා ගන්න. දුම් ගහලා ඉදවලා. අරක gediy වැටිලා ගන්න. ඒකෙන් ඔය කේල් කනක් කරන බාන්නේ ඒක තමයි ඒක හොඳටම දාන දුම් ගහපු එකේ තනි පාට තියෙනවා. ගහීදිච්ච එකේ තිත්තට. කේල් කනක් ගන්න ගියාම ඉතර ඒ තිත්ත තිත්ත එක වෙනම රසයක් තියෙනවා. දැන් වැලගෙඩියක් ගහේතුණයි මේ මේ නැට කරකොල ඉදෙව්වයි කියන පැහැදිලි රස දෙකක්. හැමගෙඩියක් ඉදලා වැටුණයි දුම් ගහලා ඉදෙව්වයි කියන රස දෙකක්. දැන් ඉන්න හාදෙන් දේව දකින්නවත් වෙලාවක් නැහැ මොකද කන හරියක් කන්නේ දුම් ගහපුවානේ. ඒ නිසා ඔරිජිනල් එක දන්නේ තියෙනකොට ඒවා බන වෙනවා. බනක් නැහැ. ස්වභාවයෙන් නිසා මේක මේක අම්මගේ තනින් කිරිපොන එකයි දිනකින්ක දෝලා පිටිකිරි හදලා බොන එකයි දෙකක්. දැන් බාටමන්ස් කියන පස්පස්සේ කරනවා කියන්නේ හේරාන් ගන්නවා ක්‍රමවලට ගන්නේ සත්‍යයනා කරගෙන යනවා ඒකයි මම කියන්නේ. එහෙම කරලා මෙතෙන්ට අපි එන්නේ නැහැ කවදාවත්. අපි එන්න පුළුවන්. එන්න පුළුවන් නාහනවට වැඩිය හොඳයි අහන එක. අහලා හරි වරද්දා ගත්තාම එන්න තියෙන අවස්ථා වැඩි. නමුත් කවදා හරි ඒ වෙලාවට පහළ වෙච්ච ඥාණයෙන් පහළ වෙන එක තමයි ඔරිජිනල් එක. අනිත් ඒවා ඒක නිකන් රෝල් ගෝල් වගේ කියන එක. ඉතින් ඒක අපි දැනගන්න මේ මේ මට්ටම් වලින් යන්නේ මේක. ඒ නිසා සුතමේ ඥානය හෝ චින්තාමේ ඥාන වසක්වත් පිළිකාවක්වත් නෙවෙයි. ඒකට නිසි තැන දෙන්න ගන්නවා. නිසි තැන දෙන්න ගන්නවා. අනිවාර්යයෙන් මේක ඉස්සරහට යනවා. මේවා ඔක්කොම තාම අංග සම්පූර්ණ ඥාන අවදා හරි උණුසුම් බව උණුසුම් වශයෙන් දකිනකොටම උණුසුම් බව දකින්න මේ උණුසුමේ ලකුණු පාට කියවන්නේ ලක්ෂණ සපච්චපට්ටාන හොයාගෙන යන එකක් නෙමෙයි. ඌ හැබැයි විසිකල යුතු දෙයක්. යාට නිසිතන දෙනවා. නිසිතන ඉල්ලලා කරන සටන ඕන කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා. මුල්තන ඉල්ලලා හිටන්න කතා කරද්දී ඔක්කොටම හම්බෙන්නේ නැහැ. නිසිතන ඉල්ලන්න එනකන් ඉන්නවනේ වෙනකන් අහන්න එනකන් චින්තාමය ඥාන දිනු කරන්න උදව් කරන්න නමුත් අතෙන්ද යනකන් කියන්නේ නියම එක හම්බ වෙනකන් ඊට හොඳම උපමාව තමයි අර මිනිස්සෙක් පරණ පුරෝගිතිය කරන ගඟක ඉඳ ගියලු දරගහක් ආවා. ඉතින් දරගහ කපන වෙලාවේදී අනේ පුරෝගිතිය විසිලා ගඟට වැටුණා. කනරඩවන්සේ මේ මනුස්සයා කල්පනා කරලු දැන් ගෙදරින් ගිහලා ගෑණිගෙන් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ දරත් නැහැ තිබුණ පරෝගිතියක් නැහැ කියලා මිනිහා ඉතින් අපතන නරනවල බුදුම්මේ මං ගෙදර ගිහලා කිව්ව වැඩේ මොකද්ද බේරුමක් නැහැ කියලා අන්නකොට ඉතින් රුක්ෂ දේශාවක් මිනිස්සෙක් විදිහට ඉඳුකට ලැබිලාගවලු මොකද මේ ලොකෝ අඬන්නේ ඊට පස්සේ කියවන්නේ බලන්නකෝ මට වෙච්ච දේ මේ දර ටිකක් කපාන කියලා ජීවත් වෙන්න ගියා මේ අපි දෙන්නට මේ අපිට දෙන පරෝගිතිය විතරයි පරෝගිතිය නෙවෙයි අයියෝ කියලා අර මං ගාකට ගිහලා රත්තරන් පොරවක් ගෙනත් දුන්නා කසුකෝල ආරමංග දිගට මණ්ඩක් වල පිස්සු කතා කරන රත්තරන් පොරෙන් දරපල්හ කතාවක් තියෙනවා මට දිනුනේ මේ මගේ යකඩ පොරව. ඕක හරියන්නේ නැහැ කියලා අඬනවා. ඉතින් දෙයන්නාන්සේ ආයෙත් ගිහිල්ලා ළඟට බහින උණුවාවක් පෙන්නලා ත්‍රිජි පොරව ගෙනත් දුන්නා. කසුකෝල මට කිව්වට තේරෙන්නේ නැහැ මේ ත්‍රිජි පොරවලින් දරබල දැහැක. මට ඕන කරන්නේ දර බලන්න ඕනේ මගේ යකඩ පොරව කියලා. ඉතින් දෙයින් ආපහු ගිහලා ගඟට ගිහලා ඇත්තටම අර මලකට පොරව කියන දුන මිනිහට හරි සතුටක් ඇති වුණලු උඹන දෙයියෙක් වෙන්නේ නැති අපේ අම්මේ මේ දර නැතුණා කවන්නේ අද ගෑන්ගෙන් බණුන් අහන්න බෙන්න කියලා ඕමර ගෙදර ගියා. දෙයයන්ාන්ද කල්පනා කරනකොට යකෝ මස කොච්චර අවංකද දර හොයන්න ආවේ නැති වෙච්ච පොරව හම්බෙනකන් ඇඬුවා. ආඹ හරීම අවංකයි කියලා රත්තරන් පොරවයි රිජි පොරවයි දෙකම කොම්ප්ලිමන්ට්ස් දීලා කියනවා. මිනිහා ගියාට පස්සේ ගෙදර මිනිහා කියන්න පටන් ගත්තලු කට්ටියට මට හරි ලාභයක් හම්බුනේ මම ගිහිල්ලා මට උනේ හැබැයි අනේ මං ඇඬු ආන්දනකොට මිනිස්සෙක් ඇවිල්ලා මට කරපු වැඩේ බලපංගෝ මේ රත්තරන් පොරෝ සම්මුණා රීපරෝ කම්මුණ කරපස්සේ ගමේ හිටව කට්ටේ හිතාගත්තලු මේ මනුස්සයා මා මොඩේ කියලා ඌත් පොරවක් ණයට ඉල්ලන්න ගිහලා අර ගංගායියට ගිහිල්ලා ගහක් කප කප ඉන්න ගමන් විසිකිරවලු පොරෝ. ඉස්සాత බැඳගෙන අරයට ආදට ඇඬුවා. අන්කොටම අර දෙයනාසේ ආයෙත් බිමට බහලා බැලුවලු මේ ගහ මේ ගඟ වහ රවුතු ගහ ගෙනේනේ මිනිහගේ පොරව යනවා කියලා අර වගේම පෙනීලා කිව්වලු මොකද උනේ කියලා. ඊටස්කොලා මේ බලන්නකො ඉතින් අරයාගේ වචන ටික අහගෙන ආපු නිසා ඒ මේ ඒකට කියනවා මේ දුක් ගැනීම. ඒ දුක් ගැනීම කියලා අන්නකොට ආරයා ගඟට බහලා හතරම් පොරවක් ගෙනත් දෙනකොටම ගත්තා. ඊළඟට කල්පනා කරන්නේ යකෝ එදා මිනිස්සයා මේ දර කොරව කපනකොට මේ රත්තරන් පොලෙන් කපන්න බෑ ප්‍රතික්ෂේප කරුවා මේ මිනිහා ගත්තයි කියලා උඹ කට්ටය උඹ හොරා කියලා අර රත්තරන් පොරව නැති වෙන අධිෂ්ඨාන කරා. අර මොකද කෙටි පොරවක් නැති. ඒක නිසා අපේ රත්තරන් පොරව හම්බ වෙනකන් අඬන්නේ. සාමාන්‍ය යකඩ පොරව. ඊට එනකන් රත්තරන් පොරවක් එයි සුතමේ ඥානෙ කියලා. ටික වෙලා රිදී පොරවක් එයි චින්තාමය ඥාන. මේ දෙකම කියනකොට කියන්නේ මගේ නැති උනේ යකඩ පොරො. මේවා හොඳයි. නමුත් අනේ මට ගිහිල්ලා දර බලන්න බෑ. මේක දෙයන්න දන්නවා මේ මිනිස්සයා මේ ජෙනුවින් එක හොයන්නේ. එවනතු මේ හම්බුන පළින රත්තරන් ගන්න නැහැ. නිසා භාවනා කරන යනකොට හම්බෙන අරින් ගොඩක් දේවල් හම්බෙනවා. ඔක්කොම දාගන්න ගත්තොත් කවදාකවත් යථාර්ථයට යන්න හම්බෙන්නේ නැහැ. එක තැන කරකැයි. අපි මේ ආවේ ඇති හැටිය දකින්නේ. යථාභූත ඥාන දසෙන් දකින්න මිසක ආලෝක දකින්නවක්වත් උඩින් යන්නවක්වත් ඒව නෙවෙයි. ඒක දැක්කනකන් අඬන එකයි. මේ පුරෝ කතාව කියනවා නේද පොත්වල ලියන. මන්ද නම් මම්ම කියලා ඇටි 60 සැරයක් විතර. දැන් අපි දැන් හිතු කරගෙන යන්නේ එකහමාරේ වෙලා සීමාවට විශේෂ කියන දෙයක් නැත්නම් අපි මෙතනින් නතර කරනවා කියලා මම යෝජනා කරනවා. දැන් එහෙමනම් අපි මේ දිව්‍යන්ත පින්ජී ඥාතින සිම්කමින් වීම සහ අපේ පරමාර්ථයේ සීකිරීමෙන් අපේ දවසේ කටයුත්ත හිමා කරමු. So we are going to wind up the day's program. We share the merits with the senior Nancy and share the merits with the uh, relatives, known people and then Uh, reminding and straightening our own objects.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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ශතං ධමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු සෝපත්විත්තා සෝ මයා කතා කුඤ්ඤා සාමිනා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාසද්වාරස්තේන සතං සතං ලක්ෂයං අමුතිකං කමං කනිතබ්බං සුවපත් සුවපත් චිත්තා සුවපත්